ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්නේ නැතුව මේ ජීවිතය සූපත් කරගන්න වැඩපිළිවෙල අවබෝධ කරගන්න වැඩපිළිවෙලට යන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න සසර සූපත් කරගන්න උතුම් නිවනින් සැනසෙනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. මේ පිළිබඳව අපි කල යුත්තේ කුමක්ද කියලා සාකච්ඡා කරන ධර්මදේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියන්නේ. ප්‍රායෝගිකව අපි මොකක්ද කරන්න ඕනේ කියලා තේරුම් ගැනීම සඳහා අපි සාකච්ඡා කරගෙන යන ධර්මදේශනා මාලාව තමයි මේ ධර්මදේශනාවන්. මම මතක් කරලා තියෙන හැමදාම ධර්ම කරුණු ඉගෙන ගන්නවා විතරක් නෙවෙයි ධර්ම කරුණු අපේ ජීවිතවලට එකතු කරගත්තේ නැත්නම් අපේ ප්‍රායෝගික ජීවිතයේදී මේවා අත්දකින්න වැඩපිළිවෙල සකස් කරගත්තේ නැත්නම් ඉතින් ධර්මය අහලා නම් වැඩක් වෙන්නේ නැහැ. මේකින්ද අපි අපේ ජීවිතයට ක්‍රමානුකූලව මේවා එකතු කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. කාංකා විතරණ විසුද්ධියත් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියත් කියන කොටස් දෙකට අදාළ යම් යම් කරුණු සාකච්ඡා කරමින් ඉන්න දවස් ටික මේ වාගේදී අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් ප්‍රකට කරගන්න විදිහ ගැන තමයි කතා කරන්නේ. එෙහිදී ඊයේ දවසේ අපි ආයතරයක් මතක් කරා අපේ වැඩපිළිවෙල මොකද්ද කියලා. අපේ වැඩපිළිවෙල කියලා කිව්වේ මාර්ගය නෙවෙයි, තමන්ගේ ජීවිත වැඩපිළිවෙල මොකද්ද කියලා සාකච්ඡා කරා. ඒත් එක්ක අපිට වටහා ගන්න පුළුවන්කම තියෙනවා ඕන කෙනෙකුට මොනින් විමසලා බලනකොට මේ ශරීරය ආශ්‍රය කරගෙන මම මගේ කියලා මේ තියෙන වැඩපිළිවෙලේ තියෙන එකම දේ තමයි පංච උපාදානස්කන්ධය වෙන මොකුත් නෑ මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයයි කියලා අපි මතක් කරා. එතකොට ශරීරය කියලා කියන්නේ රූප කොටසට වැටෙන්නේ තමන්ගේ පැත්තෙන් ගත්තොත් මේ බඹයක් විතර වෙච්ච ශරීරය. එතකොට ඒ රූපය කියන එක මට ඕන විදිහට මට ඕන ක්‍රමයට හැදෙන්නේ නැති බව අපි මතක් කරා. සුදු පාටද, කළු පාටද, මහතද, කෙට්ටුද, අසනීප වෙන ඒවා, නිරෝගීව ඉන්න ඒවා, හුස්ම ගන්න ඒවා, මේ මොකක්වත් මට ඕන විදිහට මට ඕන වෙලාවට වෙන ඒවා නෙවෙයි. මගේ වුමනාවට වෙන ඒවාත් ඒවත් නෙවෙයි. ඉතින් මේ ශරීරය කියන්නේ වෙනම වැඩපිළිවෙලක්, වෙනම ක්‍රියාත්මක භාවයට යන එකක්, වෙනම ක්‍රියාවලියක්. එතකොට මේ ශරීරයේ ඇති වෙන වේදනා කියන ඒවා ගැන අපි සාකච්ඡා කළා. බොහෝ වාර ගන්න දැන් මේ වෙනකොට අපි මතක් කරා මේ අත්තන්ට මතක ඇතුවට කලින් මේ දත් එහෙම ක කියලා තියෙනව නේද? දත ක කියනකොට ක කියන දත දන්නවද ක කියනවා කියලා. කියලා මම හැමදාම අහලා බලලා තියෙනවා. අපි කියන මගේ කකුල ක කියනවා කියලා. කකුලේ කොතන හරි තැනක් දන්නවද ක කියනවා කියලා. නෑ. හැබැයි දත නැතුව ක කියාම හැදෙන්නෙත් නෑ. ඒකනේ අපි දත නැති කරන්නේ ඒකනේ දත ගලවලා දානවා. ඒතර ක කියන්නේ දත හේතු වෙලා වේදනාවක් ඇති වෙනවා. හැබැයි දතේ මාත්‍රයක්වත් දන්නේ නෑ වේදනාව ගැන. මාත්‍රයක්වත් දන්නේ නෑ. එක අංශුවක්වත් දන්නේ නැහැ. නමුත් වේදනාව හට ගන්නවා. එහෙනම් දත කියන්නේ වෙනම එකක් වේදනාව කියන්නේ වෙනම එකක් නේද? ওই ටිකවත් අඩුම ගානේ අපිට කල්පනා වෙන්නේ නැහැ. ඉතින් මෙතන තියෙන වැඩපිළිවෙළ වගේක් ඒවා මම ඊයේ මතක් කරා මේක ධාරාවක් ගැලීමක් කියලා. මේ ශරීරය කියන එකේ රූප කලාපයන් නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා ඒක ගලාගෙන යන එකක්. වේදනාවල් කියන ඒවා ඊට වැඩිය ප්‍රකටයි අපිට. මේ ශනේ ඇති වෙන වේදනාව නෙවෙයි තව ශනේක තියෙන්නේ. ඊළඟ ශනේ ඇති වෙන වේදනාව නෙවෙයි තව ශනේක තියෙන්නේ. එකින් එක කාරණා හේතු වෙලා නොයෙකුත් හේතුන් අනුව අපේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් හේතු කොටගෙන චක්කු සංපස්සජ සෝත සංපස්සජ ගාන සංපස්සජ ජීව සංපස්සජ කාය සංපස්සජ මනෝ සංපස්සජ කියන සැප දුක් වේදනා වේගෙන් හට ගන්නවා ඒක මගේ වැඩක්ද ඒක මං කරන දෙයක්ද නෑ ඒක මං දන්නේ නෑ මං දන්නේ නෑ ඒක වෙනවා ඉතින් සංඥාව ගැනත් මං කිව්වා සංඥාව කියන්නේ හඳුනා ගැනීම අපි මෙහෙම හිතියලා නිකන් ඉන්නේ අම්මා කෙනෙකුට දැන් මේ මනසේ අම්මාව හඳුනා ගන්නවා තාත්තාව හඳුනා ගන්නවා සහෝදරයව හඳුනා ගන්නවා දැක්කත් හඳුනා ගන්නවා වචනේ ඇහුණත් හඳුනා ගන්නවා ආන් ඒවට කියනවා සංඥා කියලා peera කිව්වොත්, අඹ කිව්වොත්, අන්නාස කිව්වොත් දැන් ඔය අඳුර ගන්නවා. මේකයි කිව්වේ කියලා අඳුර ගන්නවා. නේද? ආන්ගේ සංඥා පොදියම මට ඕන වෙලාවට මට ඕන විදිහට වෙන්නේ නැති බව අපි සාකච්ඡා කරා. ඇයි බාහිර මෙහෙම වටපිට බලනකොට, ඇහෙනකොට ඒ එක එක එක එක එක හඳුනා ගැනෙනවා ඇත්තටම. ඒක මගේ වැඩක්ද? නෑ කියලා අපි තේරුම් ගත්තා. ඒ වගේම තමයි ආදරේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, තරහා, විජුකම, මසුරුකම වගේ දේවල්. මං කරගන්නේවද මගේ හටගන්නේවද ඒ කියන්නේ මං හට හට ගන්නවා ගන්නවද කවුරු හරි බයිනකොට අපි කියනත් පොඩ්ඩක් ඉඳලා මට බයිනා නේද දැන් තරහ ඕන වෙලාවක් මං තරහ ටිකක් දාගන්නකම් ඉන්න කියනවද නෑ ඒව ඇති වෙනවා මගෙන් කිසිම අවසරයක් නැතුව මගෙන් කිසිමම ආකාරයක පූර්ව දැනුම් දීමක් නැතුව මගේ ළඟ හට ගන්නවා ඒ මදිවට මට ඕන වෙලාවට යවන්නත් බෑ ඒ වාගේ වසඟයට යනවා අපි ඒ අනුව කටයුතු කරනවා එහෙමනම් ඒ තමයි සංස්කාර කියලා කියන්නේ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන ජීවයා කාය මන කියන තැන්වල උපදින්නා වූ විඥානයන් අපිට එකක්වත් අපිට ඕන වෙලාවට අපිට ඕන විදිහට පවත්ව ගන්න නවත්ව ගන්න බෑ. ඒකත් එක්තරා ගැලීමක්. අන්න ඒ ගැලීම් ටික පිළිබඳව අපි දන්නේ නැහැ. දන්නේ නැති හින්දා මොකද කරන්නේ? මේ ගැලීම මමය මගේ කියලා අපි හිතා ගන්නවා. ඒක මගේ වැඩක් කියලා හිතනවා. මගේ තරහ කියලා අපි හිතනවා. අනුන්ගේ තරහ කියලා හිතනවා. මම ඊයේ කිව්වා මගේ කියලා තේරෙන තරමට තමයි පින්වත්නි අනුන්ගේ කියලත් ඒ වගේම හිතන්න දැන් මම කියනවා මම තරහෙන් ඉන්නවා අහවලත් එක්ක කියලා. නමුත් ඒ හේතු අනුව තරහ ඇති වෙලා මට ඒක වැරදිලා තියෙනවා නම් ඒ ගානටම තමයි මම අනිත් එක්කෙනා ගැනත් හිතනවා. එයා මාත් එක්ක තරහින් ඉන්නවා කියලා. නෑ යාර තරහ ඇති වෙලා. හරි. ඉතින් ඒ වගේ මේ Tamanට අයිති නැති වැඩපිළිවෙලක අපි මගේ කියලා හිතාගෙන අපි ඉන්නවා. මේ ශරීරය මගේ කිව්වට මේ ශරීරය මගේ කියලා ගන්න ලක්ෂණ නැහැ. අඩුම ගානේ හුස්ම එක ගන්න හුස්ම ටික ගන්නවත් මම දැනගෙන නෙවෙයි. මම හිතලා නම් හුස්ම ගන්නෙ මෙලහට මම මැරිලා ගොඩක් කල් ඇයි. අනිවාර්යෙන් අමතක වෙනවා. නේද? තියෙන අනිත් වැඩ හැටියට අනිවාර්යෙන් සරින් සරිය අමතක වෙනවා. එහෙනම් මේක මං කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක්. වේදනාව කෙරෙන දෙයක්, සංඥාව කෙරෙන දෙයක්. ඉතින් මෙන්න මේ දේවල් ටික පිළිබඳව අපි කොහොම හරි තේරුම් ගන්න වෙනවා දවසක. මොකද අපි ඒකේ අවසාන ප්‍රතිඵලය කියලාත් මෙන්න මෙහෙම කිව්වා. මේක ආය ආය මතක් කරන්න වෙනවා මේ දේශනා මාලාවේදීම දැන් මේ ටික කතා කරද්දී. අපි බලාපොරොත්තු වෙන ඉලක්කයක් තියෙන්න ඕන කියලා. යම් කිසි වැඩපලක අපි වැඩ කරනවා කියලා හිතන්න ඒකේ තියෙන මොකක් හරි උපකරණයකට මැෂින් එකකට මගේ අත කැපෙනවා. මට මේ මැෂින් එකත් එක්ක තරහ යනවාද? මැෂින් එකකට මම දෙස් දෙවල් තියනවාද? නෑ. ඇයි ඒ? ඉතින් මැෂින් එකට තිබුණානේ මගේ අත කැපෙනව නවත්තන්න. එහෙන් බෑ ඒක ක්‍රියාවලියක් විතරයි. ඒක ක්‍රියාවලියක් විතරයි. ඒක නවත්තන්න කාටවත් ඒ මැෂින් එකට බෑ. අන්න ඒ වගේ මේ ලෝකෙම තියෙන සියලු මිනිස්යන් ගැන ලෝකෙම ඉන්න සියලුම මිනිස්සු ගැන මැෂින් වගේ කියලා තේරුණොත් දවසක ඒ ඒ මැෂින් ක්‍රියා කරන්නේ ඒ ඒ මැෂින් වලට ආවේනිකව හැදිලා තියෙන විදිහට. මම ඒක හොඳට තේරුම් කරා මේ අතන්ට. මේ වෙලාවේ මම මොනවා හරි කාගේ හරි නමක් මතක් කරොත් ඔක්කොටම ජනප්‍රිය ඉතා ජනප්‍රිය පුද්ගලයෙක්ගේ නමක් මතක් කරනවා කියලා හිතන්න. ඔක්කොටම ඇති වෙන්නේ එකම හැඟීමද? මෙතන අපි ඉන්නේ එක එක්කෙනාට එක එක්කෙනාට ඇති වෙන්නේ එක එක හැඟීම. ඇයි ඒ ඒ ඒ කෙනා දැනගෙන තියෙන හැටියට තමයි හැඟීම උපදින්නේ. ඒ කියන්නේ ඒ මැෂින් එක වෙනස්. ඒ කෙනා දැනගත්තෙත් ඒ කෙනාට ලැබිච්ච අවස්ථාව අනුව. නේද නොයේකුත් ඒ කෙනා ගැන අවශ්‍ය කරන දත්ත නොයේකුත් තොරතුරු ලැබුණේ හැමෝටම එක වගේ ලැබුණේ නැහැ හැමෝටම ඉගෙන ගන්න එක වගේ හම්බුන්නේ නැහැ හැමෝටම වෛද්‍ය විද්‍යාව හදාරන්න හම්බුන්නේ නැහැ එහෙනම් වෛද්‍ය විද්‍යාව හදාරපු අයට වෛද්‍ය විද්‍යාව පිළිබඳව සිතුවිලි එනවා. අනිත් අයට එන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ තමයි මේ ජීවිත ගැන හරි අවබෝධයක් නැතුව ලොකු වැරදීමක් ඇති කරගෙන අපි මොකද කරන්නේ? ළඟම ඉන්න අයට බයින්ඩ් පටන් ගන්නවා. ඒක වැරදීමක් කවදා හරි තේරුම් ගන්න වෙනවා. අහවලාමට විනකලාය, අහවලාමට බැන්නාය, අහවලාමට ගැහුවාය, නේද? ගිරව් වගේ. කොහේ හරි තැනකට එකතු වුනහම කිචිපිචි කිචිපිචි කිචිපිචි වෙලා හරියට සද්ද. මිනිස්සු ටිකක් එකතු වුනහම හයියෙන් සද්ද එනවද නැද්ද? ඔය වැඩියෙන් කතා කරන්නේ මොනවද? ඔන්න ඔය පුද්ගලයා කරපු කියපු දේවල් හොඳ නරක. එක එක්කෙනාගේ කරපු කියපු දේවල්. ඉතින් අන්න ඒ දේවල් කතා කර කර කතා කර කර ඉන්නේ ඒවා ඒ විදිහට අපිට දැනෙන හින්දා. ආන් ඒක අහෝසි කරගන්න නම් අපි හැමදේම තේරුම් ගන්නෙ එහා පැත්ත ගැන තේරුම් ගන්නෙ මගේ ගැන මට දැනෙන හැටියට. මගේ ගැන මට කොච්චර මමත්වයක් දැනෙනවද ඊට සාපේක්ෂව තමයි එහා පැත්තට එහෙමයි කියලා අපිට හිතෙන්නේ. හරිද? මම මේක කොච්චර වැරදිමද කියලා අහන්න මම මෙන්න මෙහෙම කියන්න. පාරේ යනකොට අපිට මොකක් හරි ගඳක් දැනෙනවා. හරි? බල්ලන්ටත් ඒ විදිහටම දන්නේ නැහැ ගඳ දැනෙන්නේ. රුචි අරුචිකම නෙවෙයි මං කියන්නේ. හරිද? මොන හරි ගඳක් දැනෙනවා සමහර විට බල්ලෙකුට ඒක රුචි වෙන්න පුළුවන්. අපිටත් එහෙමනේ. දූරියන් වගේ ඒවා ගත්තොත් එක්කෙනෙකුට රුචි, එක්කෙනෙකුට අරුචි. නමුත් අපි හිතන එක ගන්න දැනෙන්නේ කියලා. තිරිසන් සතෙකුට ගඳ සුවඳ දැනෙන හැටි අපිට දැනෙන හැටි එකම වගේ දන්නේ එකම වස්තුවේ. නෑ නෑ බල්ලාගේ දන්නව නේද? හොරුන්ගේ ඉවල්ලන්න පවා පුළුවන් බල්ලන්ට. ඊට වැඩිය දැනෙන අපිට වැඩිය ඝනව තදව දැනෙනවා. නේද? එහෙනම් අපේ අතරෙත් ඇස්වල පෙනීම අඩු වැඩි වීම තියනවද නැද්ද? ඒ වගේ නහයි දිවේ වෙනස්කම් තියෙන්න බෑද? එහෙනම් වරකා කිව්වොත් එහෙම අඹ කිව්වොත් එහෙම කොස් කිව්වොත් එහෙම එක එක්කෙනා ඉතින් අපි ඔක්කොම කියන කොස් රස කියලා. මට හොඳටම විශ්වාසද? එක්කෙනෙකුට දැනෙන අනිත් මට දැනෙන විදිහටමයි අනිත් අයට ඕක දැනෙන්නේ කියලා. හොඳටම විශ්වාසද? හා නේද? අපි අපි හිතන්නේ එහෙම වුණාට. මට දැනෙන එහෙනම් ආදරය කියලා එකක් මං කියනකොට අපි ඔක්කොම කියන ආදරය කියන්නේ මේකයි කියලා. මට ආදරය දැනෙන විදිහටම දන්නේ අනිත් කෙනාට ආදරය දැනෙන්නේ. අපි හිතාගෙන ඉන්න හැබැයි එහෙමනේ නේද? වෙනස් වෙන්න පුළුවන් ඉරකඩ ඕන තරම් ඕන තරම් තියෙනවා. ඒක නිසා මේ ලෝකේ අපිට එහා පැත්ත තේරුම් ගන්න බැරුව අර මගෙන් එළිය තියෙන දේ තේරුම් ගන්න බැරුව ඒවා මගේ කියලා අල්ල ගන්න වෙලාවට. මගේ තරහකාරයෝ කියලා අල්ල ගන්නවා. හරි ඒවායින් පරිගණ්ඩ හදනවා. හරියට කල්පනාවෙන් ඉන්නවා. පශ්චාත්තාවයෙන් ඉන්නවා. ප්‍රියයන්ගේ වෙන් වෙන්න උනා කියලා හරි හිතේ අමාරුවෙන් ඉන්නවා. හරිද මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩක ඉඳ වෙලා තියෙන මෙන්න මේ එහා පැත්ත අවබෝධ කරගත්තේ නැති හින්දා එහා පැත්ත හරියට අවබෝධ කරගන්න කාවද අවබෝධ කරගන්න කියලා බුදුදහම දේශනා කරේ මේ පැත්ත හරිද මේ පැත්ත අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ අපිට දුන්නා මේක හතරකට බෙදුවා. මෙතන තියෙන්නේ වේගෙන් ගලන ගැලීම් පහක්. ඒක හතරකට බෙදලා බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දුන්නා හඳුනා ගන්න කියලා. ගැලීම් පහ මොනවද? ගැලීමක් කියන්නේ මොකද්ද? දුම්හිඳ ඇල්ල වගේ ගැලීමක් කියන්නේ. වතුර ගලනවා කියන්නේ මොකද්ද? මේ මොහොතේ තියෙන වතුර බිඳුව අයින් වෙනකොට එතෙන්ට ඊළඟට ගෙනවා. ඒක අයින් වෙනකොට ඊළඟට ගෙනවා. එහෙම. ආන් ඒ වගේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ ඊට ඉස්සෙල්ලා ඒවා හේතු වෙවි, ප්‍රත්‍ය වෙවි, නැවත සකස් වෙන දෙයකට කියනවා ගැලීමක් කියලා. අන්න ඒ වගේ ගැලීම් පහක් තමයි අපි ළඟ තියෙන මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. ආන්ගේ ගැලීම් වල තියෙන ඇත්ත తත්ත්වය අපි දන්නේ නැහැ. ඒවා කොහොමද කියන්නේ? ආන් ඒවට තමයි අපි මම මගේ කියලා ගන්න. මම කියලා මෙතන මම ගන්නවා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන ඇරෙල වෙන මොකුත් තියෙනවද වෙන මොනව හරි තියෙනවද රූපේ ක්‍රියාකාරීත්වයක් මට ඕන විදිහට නෙවෙයි වේදනාවක් මට ඕන විදිහට නෙවෙයි සංඥාවක් මට ඕන විදිහට නෙවෙයි සංකාරයක් මට ඕන විදිහට නෙවෙයි විඥානයක් මට ඕන විදිහට නෙවෙයි. එහෙනම් මොනවද මගේ? හොඳට විමසලා බලන කෙනෙකුට තේරෙනවා මේක මගේ කියලා ගන්න ගන්න බෑ ඒවා සිද්ධි වගේක්, ක්‍රියාවලින් වගේක්. වේගෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලින් වගේක්. ආන් ඒවා අපිට එක දිගට යනවා වගේ දැනෙනවා. හොඳයි. දැන් අපි මේක තේරුම් ගන්න මොකද කරන්න ඕනේ කියලා ඊයේ දවසෙත් අපි ওই ටිකයි සාකච්ඡා කරේ. දැන් අද අපි චුට්ටක් හරි උත්සාහ කරන තව චුට්ටක් එහාට යන්න. මේක තේරුම් ගන්න මොකද කරන්න ඕනේ කියලා. මේකේ ඇත්ත සත්‍යය තේරෙන්නේ නැතුව අපි සත්වයාය පුද්ගලයාය කියලා විශාල වශයෙන් අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය ඥාතියා මිත්‍රයා කියලා ලොකුවට අරගෙන යනවා ගොඩක් දේවල්. ඒවා ගැන අරයන් දෙපා කියලා නෙවෙයි. නමුත් ඒවට අපි තදින් බැඳිලා නේද? කොච්චරවත් කියන බැඳෙන්න එපා බැඳෙන්න එපා කියලා. මොකද කියන්නේ? බැඳෙන්න එපා කිව්වට බැඳෙනවා නම් මොකද කරන්නේ? දැන් බැඳුනහම දුකයිද සැපයිද? ඒක දැන් දුකයි කියලා දැනගෙන ඇයි බැඳෙන්නේ ඉතින්? ඒක මම කරනවා නෙවෙයි බැඳෙන ස්වභාවය තියෙනවා. කොහොල් ලෙවල්ට කියනවා අපි ඇලෙන්න නැතු වෙන්න කියලා. නේද? කොහොල් ලෙවල ඇලෙන ස්වභාවය තියෙනවා ඇලෙන ගතිය තියෙනවා අපේ හිතේත් ඇලෙන ගතිය තියෙනවා හරිද අන්නේ ඇලෙන ගතිය තියෙන තුරු මේක හරියන්නේ නැහැ ආන්ගේ ඇලෙන ගතිය නැති කරන්න නම් මේකේ ඇත්ත తත්වය හොයාගන්න ඕනේ. තමන්ගේ පැත්තෙන් තියෙන ඇත්ත తත්වය සොයා ගැනීම සඳහායි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය කියන දේශනාව සිද්ධ කරන්නේ. හරි. එතකොට ඇත්ත తත්වය තමයි මේකේ තියෙන මේ ගැලීම් ටික කොටස් හතරකට බෙදෙනවා. කොටස් හතරකට බෙදලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික කාය වේදනා චිත්ත ධම්ම කියලා බෙදලා කයෙහි තියෙන ඇත්ත తত্ত্বය තේරුම් ගැනීම සඳහා කායානුපස්සනාව කියලා අනුපස්සනාවක් දේශනා කරනවා. නැවත නැවත නැවත නැවත සිහි කිරීම මෙනෙහි කිරීම දැකීම කියන අර්ථය අනුපස්සනාව කියන්නේ. එතකොට සසර ජීවිතේ බොහෝ වරද්දගෙන ආපු අපිට පින්නත් මේ වැරද්ද නිවැරදි කර ගැනීම සඳහා තමයි මේ සතිපට්ඨානය කියලා කාරණාව තියෙන්නේ. හරි. හරියට සතිපට්ඨානය වැඩපු කෙනෙකුට කාලයක් යනකොට මුළු ලෝකෙම තියෙන්නේ මැෂින් විදිහට දැනෙනවා. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වයක් කියලා දැනෙනවා. එතකොට මේවත් එක තරහ යනවද? තරහ යන ස්වභාවය, ඇලෙන ස්වභාවය නැති වෙලා යනවා. වටිනාකම දෙන්න පුළුවන්කම නැති වෙලා යනවා. ඉතින් අන්න ඒකට මොකද්ද කරන්න කියන එක අපි දැන් කාලයක් තිස්සේ සාකච්ඡා කරගෙන යනවා. ලොකු කාලයක් තිස්සේ සාකච්ඡා කරගෙන යනවා. හරි. චිත්ත විසුද්ධිය, සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, සංකායතරණ විසුද්ධිය ආදී වශයෙන්. දැන් අපි මේක තේරුම් ගන්නද මාර්ගය අමාර්ගය දැන ගැනීම සඳහා අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න යන වෙලාවේදී දැනුත් ආයසරයක් අපිට මේ සතිපට්ඨාන මූල ධර්මය පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කරන්න වෙනවා. හරි. මෙහි තියෙනවා පින්නත් මේ අපිට කරන්න ඕන වැඩක්. හරීම තේරුම් ගන්න ඕන වැඩක් තියෙනවා. කය ගැන නම් දේශනාවේ තියෙන්නේ කයේ ඇත తත්වය තෝරගන්න අපිට විමසන්න කිව්වේ කාගේ කය ගැනද ඉස්සෙල්ලා? ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ කය පිළිබඳව. තමන්ගේ තමන්ට අයත්‍යයි හිතාගෙන ඉන්න මේ ශරීරය தත්වය පිළිබඳ විමසන්න කියනවා. විමසන්න කියන්නේ මෙනෙහි කරන්න කියනවා. කය ගැන මෙනෙහි කරන්න ලේසිද අමාරුද? අපිට හරි ලේසියි. මොකද? පුළුවන් තරම් කයවල් ගැන තමයි මෙනෙහි කරලා තියෙන්නේ. තමන්ගේ ශරීරය සහ අනුන්ගේ ශරීරය ගැන හරියට මතක් කර කර ඉඳලා තියෙනවා. මේක සරසන්න සූදානම් කරගන්න. ඒ වගේ ගොඩක් දේවල් කියලා තියෙන නිසා මෙනෙහි කරන්න ලේසියි. හැබැයි බුදුජාන් වහන්සේ මෙනෙහි කරන්න කියන්නේ කොන්දේසියක් සහිතව. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං. ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව විමසන්න කියලායි කියන්නේ. මේ සඳහා විමසිය යුතු ආකාර 21ක් සතිපට්ඨාන දේශනාවේ අපිට දීලා තියෙනවා. කායානුපස්සනාවටම ඒකෙන් වැට වෙනවා 14ක්. එකක් වේදනානුපස්සනාවට, එකක් චිත්තානුපස්සනාවට, පහක් ධම්මානුපස්සනාවට. එතකොට මේ 24න් එකක් අරගෙන අපි විමසීම පටන් ගන්න. ඉතින් එහෙම විමස ගන්න බැරි වෙනකොට අපිට එක දිගට හිත තියාගන්න බැරි නම් තමයි අපි සතර කමඨහණෙන් ආදී මම ඒවා දැන් කියන්න යන්නේ නැහැ. සතර කමඨහණෙන් ආදී අපේ හිත හොඳට ප්‍රබල ඒකාග්‍රතාවයකට පත් කර ගන්නවා වේගෙන් විසිරෙන්නේ නැති වෙන්න. පත් කරගෙන දැන් ඉතින් සතිපට්ඨානය වඩන කෙනා කායානුපස්සීව වාසය කරන්න කිව්වහම මොකද අපි දන්න උදාහරණයක් ගමු අසුභ භාවනාව කියලා ගන්නකො මුලින්ම තියෙන්නේ කොහොමද උද්දං පාද තලාදෝ කේස මත්තකා තචපරියන්තම් පුරන් নানা ප්‍රකාරස්ස අසුචිනෝ කියලා මේ ශරීරය නොයේකුත් ආකාරයේ අසුචි වලට සමාන දේවල් වලින් හැදිලා තියෙනවාය කියලා පිරික්සන්න කියලා මම ඔය අපි ඔක සාකච්ඡා කරා විතර කලින් නමුත් මම මතක් කරන්නම් කිතින් ඔක කිව්ව ගමන් නේද මේක මෙහෙ විදිහට පිරික්සන්න කියලා කිව්ව ගමන් මේක නොයේකුත් ආකාරයේ මේ දේවල් නේ හැදලා තින්නේ කියලා හුඟා කට්ටිය හිතනවා තේරුම්මක් නැති වැඩ. මගෙනුත් ඇවිල්ලා අහන වෙලාවකට අහම්දුරුනේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය තෝරගන්න පුළුවන් භාවනා කමටහනක් කියන්නේ. ඉතින් මං කිව්වා කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි වට්ටි මිජ්ජං කියලා. ඒක හරියන්නේ නැහනේ. කෙස් කියන්නේ සම්මත කරගත්ත දෙයක්. ලොම් කියන්නේ සම්මත කරගත්ත දෙයක්. නිය කියන්නේ සම්මත කරගත දෙයක්. මට කියනවා සම්මතය වැඩුවොත් සම්මතය වැඩෙනවා. සම්මතය වර්ධනය වෙනවා. එහෙනම් පරමාර්ථය වර්ධනය කරන්න ඕනේ සම්මතය ගැන හිතලා වැඩක් නැහැ කියලා. ඉතින් අන්න එහෙම අපි ඒ වගේ අදහසකට යන්නේ ඇයි මේක තේරෙන්නේ නැති හින්දා. අපිට ඉස්සෙල්ලාම මේ හිත එකතෙන් කරගන්න ඕනේ. හරියට ලොකුවට විසිරෙන දේවල් අඩු කරගන්න ඕනේ. එහෙම නැතුව මේක ලොකු විදර්ශනා වලට එකපාරටම යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් අපි කතා කරන්න යන්නේ ඉදිරියේදී උද්‍යව්‍ය ඥානය ආදී ඥානයන් ගැන. එතකොට ඒවා ගැන කතා කරද්දී අපි මේකේ ඇත්ත తත්වය හොයාගන්න ඕනේ. අපිට ඇත්තටම කරන්න වෙන්නේ මොකද්ද කියලා. දැන් මේ වෙලාවේ අපි හිතලා බලුවොත් එහෙම අපිට හොඳට තේරෙනවා අපි ගියොත් එහෙම එකපාරටම රූපයේ ඇත්ත తත්වේ වේදනාවේ ඇත්ත తත්වේ හොයන්න කියලා හිත විසිරි විසිරි යනවා. ඉතින් හිත බොහෝ දේවල් වලට විසිරලා යන හින්දා ඉස්සෙල්ලාම මේ විසිරෙන ස්වභාවය අයින් කරන්ඩ අපි අසුබය වගේ ඔය වගේ කියන භාවනාවක් අරගෙන කරගෙන යනවා. ඔන්න අපිට පළවෙනි සිහියක් ඇති වෙනවා. මොකද්ද? දැන් අපි හිතමුකෝ ඇට සැකිල්ල ගැන කියලා දැන් ඔක තියෙනවානේ. අට්ටි අට්ටි මිජ්ජන් කියලා නේද? භාවනා කරන කෙනා තමන්ගේම ශරීරයේ හිත තියාගෙන ඔළුව මතක් කරනකොට ඇටසැකිල්ලයි මතක් කරගන්නේ. කන මතක් කරනකොට, නහය මතක් කරනකොට, දත් පේලිය, හක මතක් කරනකොට ඇටසැකිල්ලයි මෙනෙහි කරගන්නේ. මන්සම් මන්සම් කියලා කියන වඩන වෙලාවට කොහොමද? හිස මතක් වෙනකොට, මූණ මතක් වෙනකොට, කම්බුල මතක් වෙනකොට එහෙම මතක් කරගන්නවා තැන් තැන්වල. මේ හැම අයින් වෙච්ච මස්. හිත යවන යවන හැම තැනකම Tamange එල්ලි එල්ලි තියෙන මේ මාංශය මෙනෙහි කරනවා. හරි? මේ ශරීරයේ තියෙන ඉතින් අන්න එහෙම එහෙම එහෙම මෙනෙහි කරනකොට ඒ වාගේ සටහන් ඒ වාගේ පිළිකුල් ස්වභාවය අපිට ප්‍රකට වෙන්න පටන් ගන්නවා කියන්නේ සිහියක් උපදිනවා. මම කවදාකවත් හිතුවේ නැහැ මෙතන මස් ගොඩක් මගේ ශරීරයේ තියෙන්නේ කියලා. හරි කවදාක අපි අසිහියෙන්ම ජීවත් වෙන්න පුළුවන්. මම හැමදාම කියන්නේ මේ ශරීරයේ ඇටසැකිල්ලක් තියෙනවද නැද්ද? මතක් වුණාද දැන් ඊපෙරදා නේද? මේ ශරීරයේ මහා දුගඳ හැමන දහඩිය ආදී නේද? මහා පිළිකුල් මහා අප්‍රසන්න හැම අංශුවක්ම අප්‍රසන්න ස්වභාවයේ තියෙන දේවල් මේ ශරීර වලින් එළියට එන්නේ. මේ මතක් වුණාද දන්නේ මේ වෙලේදා. නේද? එතකොට අන්න ඒ වගේ අපිට ඊ타ත්ම අප්‍රසන්න දේවල් වලින් තියෙන මේ ශරීරය අප්‍රසන්නයි කියලාවත් මතක් වෙන්නේ නැහැ. මේක අපි මෙන්න මෙහෙම තේරුම් ගමු. ඔය මතක් වෙන්නේ නැහැ කියන එක මොකද්ද කියලා. කාගේ හරි කටක තියෙන කේටය කියලා සෙම සොටු දත් කහට ආදිය ප්‍රසන්නද අප්‍රසන්නද? අප්‍රසන්නයි. එන්නේ ඒ අප්‍රසන්න කෙලසෙම සොටු ආදිය හින්දා අපි කවුරුවක්වත් peergediyak භාගයක් කාලා බෙරි වෙච්ච peergediyak භාගයක් කාලා අපිට දුන්නොත් කනවද? මේක ඉතිරි ටික කන්න කියලා. නෑ. ඇයි ඒ අපිරියයි නේද? Tamanගේ දරුවෙක් දුන්නොත් අර අප්‍රසන්නකම දැනෙනවද? ආම් බලන්න ඇත්ත වෙනවා කියන්නේ. හරිද? එහෙනම් දැන් අපිට තේරෙන්න ඕනේ. මේ ශරීරය ගැන ඇයි අපි මෙන්න කියන්නේ දරුවෝ ගැන, දරුවන්ගේ ශරීර, එතකොට තවත් නොයේකුත් ආකාරයේ අන් අයගේ නොයේකුත් ශරීර දැක අපේ හිත සතුටෙන් ඉපිලෙනවා. ඒ වගේම අධික ලෝභයක් ඇති වෙනවා. ඒ එවැනි අධික ලෝභයත් එක්ක අපේ හිත එකඟ කරගන්න බෑ. මේ හැම තැනම තියෙන මේ මස් කොටවල් ගැන හිත විසිරෙන්න පටන් ගන්නවා. මේවා තමයි ලෝකයේ තියෙන හොඳ මේවා අපේ දැන් මේක මේ මේ වයසක අයට නෑ නෙවෙයි වයසක අයටත් එහෙමයි. Tamange සුබ වශයෙන් දැනීම මුණුපුරාගේ ශරීරය දැක සුබ හැඟීම උපදිනවා. හරිද? ඒ කියන්නේ ඉතින් මේ ඒ පිළිබඳ බැඳෙනවා අපේ හිත. ඒක මස් ගොඩක් කියලා, ලේ ගොඩක් කියලා, කටු ගොඩක් කියලා නිකන්වත් මතක් වෙන්නේ නැහැ. ඉතින් මේ බැඳීම් හින්දා අපි ඒවටම ඇලි ඇලි ඒවම දැක දැක දැක දකින්න. දැකීමෙන් ඇති වෙන සැනසීම සැනසීම හොයනවා. අන්න ඒ වගේ අත මිදෙන්න ඉස්සෙල්ලාම අපිට භාවනාවකදී ওই වගේ පිළිකුල් සංඥාව ඇති කරගත යුතු වෙනවා. හරිද? ඒ විදිහට එක දිගට අපි කතා කරා මේවා හොයලා බලන්න පසුගිය කාලේ කතා කරා. එතකොට ඒ විදිහට එක දිගට යම්කිසි කෙනෙක් මේ භාවනාවල් කරගෙන යද්දී ඔන්න එයාට එකපාරටම සිහියක් උපදිනවා. අප්පෝ මම මේ හොඳයි කියලා හිතාගෙන හිටිය මගේ හැම ඊටාම පිළිකුල් එකක් නේ කියලා දැන් මෙච්චර කාලේ හිතාන හිටිය හොඳයි කියලා දැන් මේ බලන්න නුවණ නැති හින්දායි හොඳයි කියලා හිතාගෙන ඉන්නේ. හරි මේ ටික චුට්ටක් තේරුම් ගමු අපි. තේරුම් අරගෙන කරන්න ඕන හින්දායි මේ තේරුම් කරන දේ තේරුම් අරගෙන කරන්න ඕන හින්දායි නැවත නැවත කියන්නේ මම. හැමේ හැටි දන්නවද? ආ ඉස්සලා හොයලා බලමු. හැම කියන්නේ පෙනේරයක් වගේ. හරි. දැන් ඉන්දිකටු තුඩකින් ඇන්නොත් හැමට මොකද වෙන්නේ? මොනවද වෙන්නේ? ලේ එනවා. මදුරුවා යන්නහම ලේ එන්නේ නැහැ. නේද? එහෙනම් මදුරුවාගේ තුඩට වැඩිය මදුරුවාගේ තුඩට වගේ සමාන චූටි සිදුරු මේකේ තියෙනවද නැද්ද? මේ හැමේ චූටි සිදුරු තියෙනවා. ඒ සිදුරු වලින් දාඩිය වලට එළියට එන්න පුළුවන්. ඒ කියන්නේ ලේ වලම තියෙන තවත් කොටසක් තමයි දාඩිය කියන්නේ. ඒකට එළියට එන්න පුළුවන්. තෙල් වගේ එළියට එන්න පුළුවන් ඌරුණු තෙලක් තියෙනවා. නේද? එහෙම තමයි දැන් අපි මේ මූණු වල ඉන්නේ දැන් මෙහෙම කරපුවාම තෙලුයි දාඩියයි එකට තියෙනවා නේද? හැම වෙලෙම මේ පෙනහෙරෙන් ඔක පෙරෙනවා ලේ ටික ඇතුලේ. ලේ ඇතුලේ අනිකුත් සංඝටක ඉතුරු වෙනවා. ඒ මදුවට මේක උඩ හැම වෙලෙම මැරෙනවා නේද? එතකොට අපි මෙහෙම කරපුවාම ඇඹරි ඇඹරි මේ මේක වටේට හැම වෙලෙම ඇඹරෙන්න පටන් ගන්නවා. එහෙම නැති කෙනෙක් මේ ලෝකේ කොහේ හරි ඉන්නවද? ඒ නැති රොබෝවක් තමයි <laughs> නේද? එතකොට අපිට මොකද මේ හම්බෙච්ච ශරීරය මොකද ඉතින් ඔය ඔය වැඩේ වෙන හින්දා කරන්න වෙලා තියෙන්නේ මොකද? හැම වෙලේම හොදෝදායන් කරන්න ඕනේ. සැරෙන් සැරේ හොද හොද අයින් කරන්න ඕන. මහා දුගඳ පිළිකුල් ඇඹුල් જાතියක් තෙල් જાතියක් මේකෙන් එළියට ඇවිල්ලා හැමෙන් උඩට. එහෙම දේර හැම මැරෙනවා. ඒ මැරෙන හැමත් එක්ක අරක ගුලි ගැහියයි ගුලි ගැහියයි එනවා. අපි හැම වෙලේම හොදවද අයින් කරනවා. සැරෙන් සැරේ මේ දවස් දැන් කීසරයකට හොදලා තියෙනවද දන්නේ නේද? එහෙම ශරීරයක් අපිට කර්මානුරූපව හම්බෙලා තියෙනවා. ඔන්න බලන්න ඕක පිළිබඳ දැන් දැනගත්තා. දැන් දැනගත්ත ගමන් මොකද උනේ? දැනගත්ත ගමන් හිතුණා අපෝ මේක නම් ඇත්තට පිළිකුල් තමයි කියලා. ආන් ඒකට කියනවා සිහිය කියලා. දැනගත්ත දෙයට කියනවා නුවණ කියලා. ඒ නුවණ පහළ වෙනකොට මොකද වෙන්නේ? අපිට ඒක පිළිබඳ ඇත්ත తත්වයේ තියෙන සිහියක් ඇති වෙනවා. නුවණ කියන්නේ එකක්, සිහිය කියන්නේ තව එකක්. දැන් ඕක පෙනහෙරයක් වගේ කියලා නුවණක් ඇති වුණා නේද? නේද? හා. ඔය නුවණ නැති වෙනවද? ඔය නුවණ නැති වෙනවා. කවදාද? ඕක පෙනහෙරයක් වගේ නෙවෙයි කියලා කවුරුහරි කියන්නේ. නේද? මේකෙන් ලේ අංශු වෙන ක්‍රමයකට උගන්වනවා. ඕක එහෙම එකක් නෙවෙයි. ඕක වෙන ක්‍රමයක් තියෙන කියලා. ආන් එහෙම ඉගෙනුවොත් නැති වෙනවා. දැන් ওই නුවණ ඇති වෙච්චත් එක්කම සිහිය ඇති වුණාද නැද්ද? මේක පිළිකුල් දෙයක්, මේක මෙහෙම දෙයක් කියන සිහියාව නේද? ආන්ගේ සිහිය හැම වෙලෙම තියෙනවද? ආය යනවා පරණ උදාහරණයට මං ළමයාගේ කෙලසොටු සෙම ආදිය පිළිකුල් කියලා කියන්නේ එක දන්නවද නැද්ද? ආන්ගේ දැනීම නුවණයි. ඒක අපි ඕන කෙනෙක් දන්නවා. නමුත් ළමයා peerගෙඩියෙන් භාගයක් කාලා දෙනකොට මොකද වෙන්නේ? නුවණ තියනවා. නුවණ පිළිබඳ සිහිය නැහැ. ආන් ඒ දෙක වෙන් වෙන වෙලාවක් ඕක. නේද? කවහර ඇහුවොත් අර ළමයාගේ කෙලස් සොටු සෙම දත් කහට ආදිය ප්‍රසන්නද කියලා ඇහුවොත් නෑ නෑ. ඒවා පිළිකුල් කියලා කියනවා. නමුත් ඒ වෙලාවේ මට සිහිය නැහැ. දැන් තේරෙනවද සිහිය කියන්නේ එකක් නුවණ කියන්නේ තවත් එකක්. නුවණත් එක්කම සිහිය උපදිනවා. හරිද? ඊට පස්සේ අපිට අදාළ වෙලාවේ නුවණ පහළ වුණාට සිහිය සිහිය නැති වෙනවා. හැබැයි වෙන කෙනෙක් ඇවිල්ලා වෙනත් විදිහට යමක් කියලා දුන්නොත් නුවණත් නුවණත් නැති වෙනවා. හරි? තේරුණාද? එහෙම නේද? ආ. සිහිය සිහිය කියලා කිව්වා. නුවණ පිළිබඳ වූ සිහිය. නුවණ පිළිබඳ වූ සිහිය. එහෙනම් කායානුපස්සීව වාසය කරන කෙනාට ඉස්සෙල්ලාම ඇති වෙන්නේ මොකද්ද? නුවණක් ඒකත් එක්ක පෙරපසු නොවීම ඇති වෙනවා සිහියක්. දැන් මේ බණ ටික කියන වෙලාවෙත් මේ ශරීරය ගැන, හැම ගැන ඒ වගේ සිහියක් ඇති වුණාද නැද්ද? නේද? මේ දැනුත් මතක් කරොත් උඩේ ඉඳන් පාදතලය දක්වාම ඔහොම ඉන්න ගම උඩේ ඉඳන් කේසමත්තකේ ඉඳන් පාදතලය දක්වාම මතක් කරගෙන යනවා. එතකොට ඔන්න අපිට තේරෙන හැම තැනක්ම පිළිකුලයි කියන නේද? සිහිය තියෙනවා දැන්. නේද? මේ කොච්චර වෙලා තියෙද දන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ඔන්න ඔය සිහියට කියනවා ඔය උපදින නිවැරදි සිහියට. ලෝකේ තියෙන ඇත්ත తත්වය පිළිබඳ සිහියට කියනවා සති කියලා. ආන්ගේ සිහිය පහයත්ුණොත් ඕනම වෙලාවක පැවතුනොත් ඔය සිහිය. හරිද? මං අහන හැම ගැන හැම ඉතාම පිළිකුල් මේකේ දාඩිය දැන් දැන් බලන්නකෝ දාඩිය කියන ඒවා. ලේ කියන ඒවා. ලේ වලින් පෙරලා යන જાතිය තමයි මේ තෙල නේද? මේ මුහුණක මේ හැමක තියෙන ජරාව කොච්චරද නේද? ඒක මේ දැන් මේ පැහැපත් තිබුණාය කියලාවත් පැහැපත් නැතුව තිබ්බා කියලාවත් සුදුවට තිබ්බා කියලාවත් කළුවට තිබ්බා කියලාවත් කොහොම තිබ්බත් මොකද වැඩේ? ජරාව නම් ජරාවමද නැද්ද? මොන පාඩර තිබ්බත් එහෙම තමයි නේද? සමහර වෙලාවට අපි මේ බලන්න දැන් මේක මේ අප්‍රසන්න කතාවක් කියනවා නේද? ඉතින් ඇත්ත ඇත්ත දැනගන්න ඕනේද මම මේ කියන්නේ? අසුචි ගොඩවල් වලටත් පාටවල් තියනවද නැද්ද? ඒ පාට ඇඳුම් අපි වෙලාවකට ඇඳලා යනවද නැද්ද? <laughs> නේද? එහෙනම් පාට කියන්නේ එකක්, පිළිකුල කියන්නේ තව එකක්. නේද? මේ දෙක දෙකක්. එහෙනම් මේ කොහොමත් අසුචිය නම් මොන පාටෙන් තිබ්බත් මොන පාටෙන් තිබ්බත් අසුචිය නම් අසුචියමයි. අසුචිය නෙවෙයි නම් මොන පාටෙන් තිබ්බත් ඒක අසුචිය නෙවෙයි. එහෙනම් මොන පාටෙන් තිබුණත් මේ හැම උඩට එන ජරාව නම් ජරාවම තමයි. නේද? නමුත් අර පාට දැකලා හරි නේද? පැහැපත්ය කියලා හිතිලා හරි මොකක් හරි කියලා අර ජරාව අමතක වෙනවා. හවුද නැද්ද? ආන් සිහිය නැති වෙනවා. නුවණ තියනවා සිහිය නැති වෙනවා. නුවණ තියනවා සිහිය නැති වෙනවා. අන්න ඒක නැති වෙන එක නවත්තන්න මොකද බුදුරජාණන් වහන්සේ කරන්න කිව්වේ? කොහොමද අපි සිහිය වැඩි කරන්නේ? මේ වෙලාවේ සිහිය ඇති උනේ මං කියන කියන කියන දේ ওই පැත්තෙන් මෙනෙහි කරපු හින්දායි. නේද? මේ මෙනෙහි කරපු පොඩි වෙලාවට අපිට දැන් සිහියක් ඇති වුණා. මෙනෙහි කරපු හින්දා සිහියක් ඇති වුණා නම් මෙනෙහි කිරීම නැති වෙනකොට සිහිය නැති වෙනවා. මෙනෙහි කිරීම හේතු වුණා නම් සිහිය ඇති වෙන්න මෙනෙහි කිරීම නැති වෙනකොට සිහිය නැති වෙනවා. ඔන්න ඒ සිහිය තියාගන්න නම් එක දිගට තියාගන්න නම් මොකද කරන්න ඕන? මෙනෙහි මෙනෙහි කරන්න ඕනේ. එක දිගට මෙනෙහි කරන්න ඕනේ. මේ ඇති කල්හි මේ ඇති වේ මේ නැති කල්හි මේ ඇති වෙන්නේ නැත. එහෙනම් මෙනෙහි කිරීම ඇති කල්හි සිහිය ඇතිවන්නේ නම් මෙනෙහි කිරීම නැති කල්හි සිහිය නැති වේ. නේද? එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මොකද කරන්න වෙන්නේ? කායානුපස්සීව වාසය කරනවා කියන්නේ කය පිළිබඳව සිහිය ඇති වෙන විදිහට මෙනෙහි කිරීම ටික කරන්න ඕනේ. ඒ මෙනෙහි කිරීම ටික තමන් කරනකොට මොකද වෙන්නේ? කය පිළිබඳ මේක මෙන්න මෙහෙම සිහියක් උපදිනවා. අපේ මගේ මේ මුළු ශරීරයම ඉතා පිළිකුල් දුගඳ අසාර අප්‍රසන්න දෙයක් කියලා සිහියක් උපදිනවා නුවණක් එක්ක සිහියක් උපදිනවා අන්න ඒ සිහිය ඉපදුනහම මොකද කරන්න ඕනේ ඒ සිහිය පවත්වා ගන්න ඕනේ ආයත උපදින උපදින සිහිය. කෙස් ගැන සිහිය උපදිනවා පිළිකුල් කියලා ඒ සිහිය පවත්වා ගන්න ඕනේ. ලොම් ගැන සිහිය උපදිනවා පිළිකුල් කියලා ඒක පවත්වා ගන්න ඕනේ. නිය ගැන කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු ආදී හැම දෙයක් පිළිබඳව තමන් මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට සිහිය උපදිනවා ඒක පිළිකුලයි කියලා. හරිද? ආන් සිහිය රැක ගැනීම ඊට වැඩිය එහා ගිය සිහියක් උපදින්න හේතු වෙනවා. මේ බලන්න ඔහොම එකින් එක එකින් එක වෙන වෙනම වෙන වෙනම පිළිකුලයි පිළිකුලයි කියලා මෙනෙහි කරගෙන ඉස්සරහට ගියොත් මං අහන මේ අත්තන්ගෙන් එකවර අදහසක් එනවද නැද්ද? මේ මුළු ශරීරයම පිළිකුලයි කියලා එක අදහසකට එනවද නැද්ද? ඒක කෙස් පිළිකුලයි කියලා ගත්ත එක එක හින්දාද ඒක ආවේ නැත්නම් ඔක්කොම හින්දාද? ඔක්කොම හින්දා. නේද? අර බලන්න කේස් පිළිකුලයි කියලා මම දැන් මෙනෙහි කරනවා. ටිකකින් මට ඒක අමතක වෙනවා. ලොම් පිළිකුලයි කියනකොට කේස් ගැන අමතක වෙනවා. සිහිය නැති වෙනවා. ලොම් පිළිබඳ මතක් කරනකොට නිය පිළිබඳ මතක් කරනකොට ලොම් ගැන සිහිය නැති වෙනවා. එහෙම ගියොත් ඔක්කොම පිළිකුලයි කියලා එක හැඟීමක් එයිද? ඔක්කොම පිළිකුලයි කියලා තනි හැඟීමකට එයිද? එන්නේ නැහැ. නේද? එහෙනම් යම් කිසි සිහියක් මට මෙච්චරයි කියන්න ඕනේ. යම් කිසි සිහියක් ඉපදුනහම භාවනාවකින් ආන්ගේ නුවණ පිළිබඳ වූ සිහිය අපි මොකද කරන්න ඕන? පවත්ව ගන්න ඕනේ. ආන්ගේ පවත්වා ගැනීම හේතු වෙනවා ඊට වැඩි නුවණක් සහ සිහියක් උපදින්න. හරි. ඊට වැඩි සිහියක් සහ නුවණක් උපදින්න. දැන් මේක පිළිකුලයි කියලා දැන් කෙටියෙන් බලමු අපි. කෙස්ලොම් නියදත් වෙන වෙනම අරගෙන ඒවා පිළිකුලයි කියන සිහිය උපදිනවා අපිට. නුවණත් එක්ක සිහිය උපදිනවා. ඒක පවත්වා ගත්තොත් ඊට වැඩි සිහියක් තමයි මගේ මේ මුළු ශරීරයේම පිළිකුලයි කියන නුවණ උපදිනවා ඒ නුවණත් එක්ක සිහිය උපදිනවා. මෙයා මේ කාරණා දැනගෙන මොකද කරන්නේ? නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර අර සිහියත් කොහොම හරි කරලා පවත් ගන්නවා. ඒක පවත්වා ගැනීම හේතු වෙනවා මේක විතරක් නෙවෙයි එහා පැත්තේ ශරීරත් පිළිකුලයි කියලා දැනෙන්න. එතකොට මේ දෙකම පවත්වා ගැනීම ඊට පස්සේ ඒක බොහෝ ප්‍රදේශයකට පතුරවල බලනවා කොහෙද මේ ලෝකෙ කොතනද මොනවද කොහෙද ශරීරයක් තියෙනවා කොහොම පිළිකුලයි කියලා. හරිද? එන්නේ ඒ සිහිය පවත්වා ගැනීම හේතුවක් වෙනවා. මොකක් වෙන්නද? ඒ සිහිය නැවත මෙනෙහි කර කර මෙනෙහි කිර කර පවත්වා ගැනීම හේතුවක් වෙනවා. මේ දෙපැත්තම එකයි කියන සිහිය උපදවා ගන්න. හරිද? ශරීරය පිළිබඳ තිබුණා නම් මාන්නයක් ඒවා දුර වෙලා යනවා. අවමානයක් තිබුණා නම් ඒකත් දුර වෙලා යනවා. අපි කවුරුත් එකම වගේ කියලා මේ ශරීර පිළිබඳ ඇත්ත දැන ගැනීම සඳහා ඒක හේතු වෙනවා. එන්නේ ඒක පවත්වා ගැනීමෙන් හිත සමාහිත වෙනවා. ඒ කියන්නේ එකග වෙනවා. අන්න එහෙම පවත්වා ගත්තාම ඒක හේතු වෙනවා මෙන්න මේ පංච උපාදානස්කන්ධය වෙන් කරගන්න රූපී සහ අරූපී වශයෙන් වෙන් වෙලා දැනෙන්න ඒක හේතුවක් වෙනවා. හරි. එහෙම තමයි කෙනෙකුට මේ සිහිය සිහිය යන වැඩපිළිවෙලයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. අත්තිකායෝතිවා පනස්ස සතිපත්චුපට්ඨිතා හෝති ආව දේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහෙරති නැතකින්ච ලෝකේ උපාදීයති කියලා කියනවා. හරිද මේ මේ දැන් මේ ක්‍රමයේ මතක තියාගන්න ඕනේ මොකක් හරි. කය පිළිබඳ මොනවා හරි අපිට මෙහෙම සිහියක් ඇති වුණා කියන්නකෝ. දැන් නුවණත් එක්ක සිහියක් ඇති වුණා. මම මොකද කරන්න ඕනේ? මේක පවත්ත ගන්න ඕනේ. පවත්ත ගන්න මොකද කරන්න ඕන? නැවතේ සිහිය ඇති වෙන්න හේතු වෙච්ච කරුණු ටික නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒක පවත්ත ගන්නවා. ආන්ගේ පවත්වා ගැනීම හේතු වෙනවා ඊට වැඩිය ඉහළ නුවණක් පහළ වෙන්න. හරි? ඉහළ නුවණක් කියලා කිව්වේ මොකද අර කෙස්ලොම් නියදත් කියලා ඒවා වෙන වෙනම පවත්වා ගත්ත එක දැන් මෙයාට 100ක් එනවා මොකද්ද? මුළු ශරීරෙම පිළිකුලයි කියලා. ඒක දැන් මොකද කරන්නේ? නමාවෙන් හරි. ඒක පවත්වා ගන්න ඕනේ. ඒක පවත්වා ගැනීම හේතුවක් වෙනවා. හරිද? මේ මුළු ශරීරයෙන් පිළිකුලයි ඒක හේතුවක් වෙනවා එහා පැත්තේ ශරීරය ඔක්කොම පිළිකුලයි කියන නුවණ උපදින්න. හරි දැන් මොකද කරන්න ඕනේ? ඒකත් පවත් ගන්න ඕනේ. ඒක පවත් ගැනීම හේතුවක් වෙනවා ටික දවසකින් එහා පැත්ත මෙහා පැත්ත දෙකම සමාන්තරයි සමානයි කියලා සිහිය උපදින්න. හරි දැන් මං අහන්නේ එහෙම සිහිය ඉපදුනා නම් අපේ කටයුතු කරන කෙනෙකුට කුලමල වේදනම්මන එකක්වත් තියෙද? ඉතුරු වෙලා නේද? මේ කෙස්ලොම් නියදා සම්මස්නහර ඇට ඇට මිදුළු ආදිය තියෙන මේ ශරීරයකට කවර කුලයක්ද නේද? එහෙනම් ඔන්න ඔය විදිහට මේ සමාජයේ අපි බැඳිලා ඉන්න දේවල් වලින් අපි අයින් වෙනවා මේවා කරගෙන යද්දී. එහෙම අයින් වෙලා නැත්තම් මේවා හරියට කෙරිලා නැහැ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට යම්කිසි කෙනෙක් අමාරුවෙන් නමුත් මුළු කයම පිළිබඳව සම්පූර්ණ සිහිය උපදවාගෙන ඒ උපදවාගත සිහිය පවත්වාගෙන ගියොත් වින්නත් අන්න යාට මම අර කිව්වා වගේ වෙනින් වෙලා තේරුම් ගන්න පුළුවන් තත්යකට එනවා මොකක්ද මං කිව්වා දත එකක් වේදනාව එකක් කියලා කකුල එකක් කකුල ඇති වෙන වේදනාව වෙන එකක් කියලා ඒ දෙක කවදාකවත් එකතු වෙන්නේ හැබැයි ඒ දෙක වෙන් වෙලා හැදෙන්නේ දත නැත්තම් දතට අදාළ වේදනාව හැදෙන්නේ නැහැ නේද දියුල් රස තියෙන්නේ කොහෙද දියුල් ගෙඩියේ හොඳට විශ්වාසද අඹ රස තියෙන්නේ අඹ ගෙඩියේද අඹවලද රස තියෙන්නේ දිවේ දිවක් නැත්තම් කොහෙද රසක් අඹගිරි අරහේ තිබ්බට රස කියන එක කවදාකවත් හැදෙන්නේ නැහැ එහෙනම් කොහෙද තියෙන්නේ දිවේ ආයෙනම් දැන් අඹ නැතුව විඳින්නකො බලන්න දිවේ තියෙනවා ඉතින් දැන් විඳින්න පුළුවන් වෙන්නේ බෑ අනේ දිවෙත් නැහැ දැන් මොකද කරන්නේ ආ දෙකේම හා ආහ කොහෙද හිතේ හරි හරි ඒකත් ගමු එහෙනම් දිවත් නැතුව අඹත් නැතුව විඳින්නකො බලන්න ආයෙත් බෑ <laughs> දැන් කවුරු ගැනද අපි මේ දන්නේ නැත්තේ අපි ගැන පැටලිලා තියෙන්නේ මං ඇහුවා අඹ රස තියෙන කොහෙද කියලා දැන් අඹ රස ඕන තරම් විඳලා තියෙනවා විඳාට මොකද කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ආපුවාම කියනවා අඹේ කියලා. අඹේ අඹෙන් අහා විදිහට ඕක කියවම කියනවා නෑ දිවේ කියනවා. දැන් කියනවා හිතේ කියලා. හරි. අන්තිමට බලනකොට ඔය තුනේම එකතු වෙයි තියෙන්නේ. ඒකට කියනවා ස්පර්ශය කියලා. හරි. තුනෙන් එකක්වත් නැත්තම් බෑ. තුනම එකතු වෙච්ච දැනට කියනවා ස්පර්ශය කියලා. අන්න ජීවයා සම්පස්සජ වේදනා කියන අඹ රස මේක උඩ වැටෙනකොට අන්න තුනම එකතු වෙලා තුනේම එකතු වෙන වේදනාවක් හටගන්නවා. හරිද? අන්න බලන්න. එහෙනම් අපි අපි ගැන දන්නේ නැහැ. අපි අපි ගැන දන්නේ නැහැ. ඔන්න ඔය විදිහට නාම කොටස නැත්තම් අරූපී කොටස සහ රූපී කොටස වෙන් වෙලා වෙන් වෙලා තියෙන එකක් කියලා සිහියක් උපදිනවා කෙනෙකුට. අන්න ඒ සිහිය උපදවා ගන්න තමයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියනක ඔන්න තෙන්ට. ආන්ගේ සිහිය උපදුනාට පස්සේ පින්නත් මොකද වෙන්නේ? එයාට පුළුවන්කම තියෙනවා මේ දෙක වෙන් කරගන්න. මොකද්ද කාය කොටස වෙනමත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ නොදැනෙන කොටස වෙනමත් වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒතර කියනවා නාම රූප පරිච්ඡේද ඥානය පහළ වුණා කියලා. හරිද? ආන් ඒක පහළ වෙන්නේ කලින් කරපු මෙනෙහි කිරීම අනුව. අපිට තේරුනේ නැතුණාට මෙතන වැඩපිළිවෙල දෙකක් තියෙනවා. රූපී වැඩපිළිවෙලක් තියෙනවා වෙනම, නාම වැඩපිළිවෙලක් වෙනම තියෙනවා. අරූපී වැඩපිළිවෙලක්. ඔය දෙක වෙන්ව දැනෙන ගානට අපිටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. හරි? ඔය දෙක වෙන් වෙලා දැනෙන ගානටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒ ගානට ආපුවම අපි නාම රූප පරිච්ඡේදයේදී නැත්නම් ditthi visuddhiයේදීත් මේක කතා කරා. නමුත් දැන් ඊට වඩා එහාට ගිය දෙයක් මේ කියන්නේ. Tamange තුලින් අත්දැක ගන්න පුළුවන් මේකම තියෙන්න ඕනේ මේ දෙක වෙන් වෙලා. හරි? අතන කියපු කාරණාම තමයි. නමුත් සතිපට්ඨාන දේශනාවට අනුව දැන් මොකද දැන් අපි කතා කරන්න යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් සාකච්ඡා කරමින් නවමහා විදර්ශනාම સિદ્ધ කරගන්න විදිහක් පිළිබඳවයි. එතකොට මේ දෙක වෙන් වෙනවා කියලා කියන්නේ බලන්න යාට වෙනමම තමන්ගේ කයේ ක්‍රියාකාරීත්වය වෙනවම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. වේදනාවේ ක්‍රියාකාරීත්වය වෙනවම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි මේක කොච්චර එහාට යන්න ඕනද කියනවනම් නාම රූප දෙක වෙන් වෙලා දැනෙන ගතිය නැත්තම් වෙන් වෙලා වැටහෙන ගතිය අපිට ආවට පස්සේ වැටහෙනවා කෙනෙක්ව දකිද්දි දැන් එක විදර්ශනා කරන තැනත් එක්ක මට කිව්වා හාමුදුරනේ මම මනුස්ස ශරීර පිළිබඳ අවධානය යොමු කරගෙන හිටියා ස්ත්‍රී ශරීර පුරුෂ ශරීර විදිහට එහාට මෙහාට ඇවිදිනවා. මේක ස්ත්‍රී ශරීරයක් කියලා ඒ ශරීරය කිසිම දෙයක් දන්නේ නැහැ. මේක පුරුෂ ශරීරයක් කියලා ඒ ශරීරයේ කිසිම දෙයක් දන්නේ නැහැ. අන්න ඒ විදිහට මේ වේදනාවල් කියන ඒවා දැනීම් කියන ඒවා වෙනම මේ ශරීරය කියන ඒවා වෙනම අරූපී කොටස වෙනම කොටසක් රූපී කොටස වෙනම කොටසක් හැම නිමේෂයකම තමන්ගේ කටයුතු වලදී ඔන්න ඔය නාම රූප බෙදලා පේන අඩුම ගානේ අම්මා මතක් වුණ සිත් පේලියක් රූප පේලියක් හරි තාත්තා මතක් වුණොත් ඒත් එහෙමයි. වෙනදා වගේ නෙවෙයි තමන්ගේ ගෙදර ඉන්න හුරුතල් සතෙක් මතක් වුණත් නාම රූප දෙකක් නාම රූප දෙකක් කියන හඳුනා ගැනීම ඇරෙන්න වෙන එකක් නැති ගන්නට හිත ගන්න පුළුවන්. මතක් වුණත් එහෙමයි. ඉතින් අන්නෝතෙන්ට අරගත්තාම ඒකට කියන නුවණක් ඉපදුනා කියලා. හරිද? අන්න ඒ නුවණ පිළිබඳව සිහියක් උපදිනවා. මම මෙච්චර කාලෙ හිතාන හිටියේ මේ එකක් කියලා. නෑ නෑ මේ දෙක දෙකක්. දැන් මේ විදිහට. දැන් මෙච්චර කාලෙ හිතාන හිටියේ දතයි කැක්කුමයි දෙක එකක් කියලා කැක්කුම ගලවලා දාලාවා කියලා හිතුවේ නෑ නෑ දත ගැලෙව්වට කැක්කුම එතන හට ගන්නවා කියලා දත් දන්නේම දන්නේම නෑ කොච්චර රිදුනත් ඒ රිදෙන දතක්වත් දන්නේ නෑ මට කැක්කුම් හට ගන්නවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට නාම රූප වෙන් කරගන්න දක්ෂ වෙන්න ඕන. කවදා හරි අපිව අත්දකින්න. ඉතින් ඊට පස්සේ ඒක කොහොමද අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ඒක තුලින් දැකගන්නේ කොහොමද කියලා අපි හෙට දවසේ සාකච්ඡා කරමු. බොහෝ පුණ්‍ය අනුමෝදනා කරනවා අද දවසේත් මේ පින්වත් අයට තමන්ගේ බාහුවලය යොදලා හරියම්පක කරගත්ත ධනෙ විපහදන් කරලා ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් අනිත් අයගේ යහපත වෙනුවෙන් අපි ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් කරනවා. අපිත් බණ අහලා ලෝකෙටම බණ අහන සලස්සලා දෙනවා කියන පරම්පරිත චේතනාවෙන් තමයි මේ අත්මේ ධර්ම දානමේ පින් කර්ම සිද්ධ කරන්නේ. කරගන්න. ඉතින් මේ හැමදෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති